සමාහිත වූ සම්තානේක සංසිඳුණු සිතක සැනසෙල්ල සුවය සැහැල්ලුව සමග ශාන්තිය සහිත සුබ සන්ධ්‍යාවක් සැමතම සේම වේවා. කල්‍යාණ මිත්‍රවරුනි නිවෙන සිත සතිපතා පැවැත්වෙන භාවනා පුහුණු සැකයේ අත්දෙන වැඩසටහනටයි ඔබ අප මෙසේ එකතු වෙන්නේ ඊළඟ භාවනා මධ්‍යස්ථානයේ අපි හැමදෙනාම මේ වැඩසටහන් මාලාව සංවිධානය කරන. අප සියලුම දෙනාම උදක්ම අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා එමෙන්න ප්‍රාර්ථනා කරනවා මේ ආධ්‍යාත්මික ගමනට නිවෙන සිට වැඩසටහනින් කිසියම් ආලෝකයක් ලැබෙනු ඇති ලැබේවා ඒ ආලෝකය ලබාගෙන මේ කල්යාණ මිත්‍රයන් දිනපතා ජීවිතේ භාවනාමය ගමන සැහැල්ලුවෙන් සතුටින් පියමන් කරනු ඇති කියා. එයයි අපේ එකම අපේක්ෂාව. අපට දෙන්නට පිළිවන් එකම දේ එයයි. දිය යුතු එකම දේත් එයයි. කල්‍යාණ මිත්‍රවරුනි ඒ අපේක්ෂාවත් ඒ ප්‍රාර්ථනයත් සමගම අප උදක්ම අගය කරනවා අපේ ප්‍රසාදය පල කරනවා ඔබේ මේ කැපකිරීමට මේ ප්‍රයත්නයට මේ සියල්ල එකතු වෙන තමා අපට භාවනාවේ ගැඹුරට යන්න පිළිවන්නේ. භාවනාව එක පැත්තකින් හරි ලේසි, හරි සරලයි, හරි පහසුයි. ඔය පැත්තකට වී වාඩි වෙලා නිහඬව නිසලව කිසිවක් නොකර හුස්මට හිත යොමු කරමින් සිටීම. ඉතින් බැලූ බැලමට හරි සරලයි. අපි ජීවිතේ කරන බාහිර දූර කාර්යයන් සමග සසඳන විට මේ මනතරන් සරලද මනතරන් සහලද ජීවිතේ මොන තරම් බරක් අපි අඳිනවද? කවද්ද මේ බර ඉවර වෙන්නේ? තව කොපමණ බරක් අදින්න වෙයිද? එන්න එන්න මේ ජීවන බර වැඩි වෙයිද? අඩු වෙයිද? දැන් මේ සියල්ල සමග සසඳන විට <clears throat> විවේකී තැනකට වී විවේකී වේලාවක පහසුවෙන් වාඩි වී දෙනිත් අඩවන් කොට පැය භාගයක් විනාඩි 45ක් පමණ කාලයක් නැතිනම් මීට මදක් අඩු වැඩි වශයෙන් මේ නිකම්ම ඇතුල් වෙලා පිට වෙන හුස්මට අවධානයෙන් සිටින්න මොනතරම් සරලද මේ තමයි භාවනාව නැමැති කාසියේ අපිට පෙනෙන පැත්ත සරලයි ඉතින් ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කිසිම පළක් නැති ලෝකිත වැඩක් නැති නිකමුන් පිරිසක් තමා භාවනාවෙන් බිහි වෙන්නේ ඒ වෙලාවේ මොකක් හරි පළක් ඇති දෙයක් කළා නම් මොනතරම් හොඳද? සමහර විට ඔබට එහෙම ඇහිලා ඇති. ඔබත් එහෙම කියලා ඇති. ඇහුවේ නැතත්, කිව්වේ නැතත් හිතේ ඇති. ඒ සිතිවිල්ල මේ සාම සමහර විට විනාඩි 45ක් පැයක් විතර භාවනා කරනවා කියා වාඩි වුණෝ ඔබ විනාඩි 5කින් 10කින් නැගිටලා අර පළක් ඇති කියා සිත යෝජනා කළ නැතිනම් තව කෙනෙකු කියා දුන් පෙන්වා දුන් කාර්යයේ යෙදෙන්නටත් ඇති කල්‍යාණ මිත්‍රවරුනි ඒ ප්‍රශ්නෙට අපි පසුව පිළිතුරක් දෙමු. කාසිය අනික් පැත්ත කුමක්ද? අපහසුම කාර්යය නිකම් සිටීමයි. මුකුත්ම නොකර කිසිවක්ම නොකර වචනයක්වත් කතා නොකරේ වචනයකටවත් ඇහුම්කන් නොදී වචනයක්වත් ලියන්නේ නැතුව කියවන්නේ නැතුව එකම එක රූපයක්වත් බලන්නේ නැතුව එතනිනුත් නොනවති එකම එක සිතවිල්ලක් ගැනවත් කතන්දරයක් හදාගන්නේ නැතිව විනාඩියක් සිටීම සබාගයක් පැත්තකින් කියන්නේ දවසක් පැත්තකින් තියන්න එක තත්පර 10ක් සිටීම මොනතරම් දුෂ්කරද ඒට වඩා බොහොම පහසුයි දුවන එක කන්දක් නැගින එක ගහක් නැගින එක දර කැලීම ගල් කැවීම ඉවීම පිහීම අහලා බලන්න. ඒ වැඩ කරන නැත්තන්ගෙන් අහලා බලන්න. පැයකනම් දවස් ගණන් එක දිගට වැඩ කරන නැත්තන්. කායිකව, මානසිකව, බුද්ධිමය පැත්තෙන් ඒ වැඩ කිරීම පහසුයි වැඩ නොකර සිටීමට වඩා. මොකද්ද මෙතන තියෙන වැරද්ද? ඇයි නිකන් සිටීම නොකර සිටීම අපහසු වෙන්නේ වැඩ කිරීමට බර ඇදීමට වඩා අපහසු වෙන හේතුව තමා පුරුද්ද මේ නාම රූප පද්ධතිය මම කියන පද්ධතිය එදා මෙදා තුර හුරු උනේ දිවාරෑ නොනවත්වා වැඩ කරන්නට දුවන්ට පනින්ට උඩ පනින්ට ඉතින් මේ ක්‍රියාකාරීත්වයට තමයි සංසාරේ කියන්නේ වෙන මොනවටවත් නොවේ මේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයට නාම රූප දෙකෙහි දඟලවිල්ලට පටලැවිල්ලට. භාවනාවේදී මේ පටලැවිල්ල ලිහිනවා. ලිහිල් වෙනවා. හැබැයි නුහුරුණු පුරුදු මේ නාම රූප පද්ධතියට කුමක්ද ආගන්තුක බවක් දැනෙනවා. මේ නොවේ මගේ ජීවිතය කියා හිතෙනවා. ඇත්ත. සම්පූර්ණ නැත්ත සංසාරයේ ජීවිතය කරගත්ත සංසාරයේ ආත්මය කරගත්ත සංසාරයේ මම වුමු පද්ධතියකට භාවනාව නොහුරුයි නුපුරුදුයි ආගන්තුකයි එම නිසා ලොකු ආයාසයක් උත්සාහයක් ගන්නට වෙනවා හඳුන්වා දෙන්නට භාවනාව හඳුන්වා දෙන්නට පැත්තකට වී සිටීම හඳුන්වා දෙන්නට මුකුත් නොකර සිටීම කුමක්ද එය පැහැදිලි කර දෙන්නට ඉන් බොහෝම කාලයක් කල්යාණ මිත්‍රරුනි ඔබේත් මගේත් භාවනා ජීවිතයෙන් වැය වෙන්නේ මෙන්න මේ හඳුන්වා දීමට කුමක්ද මෙය හඳුනාගත් පසු ආධ්‍යාත්මය ආදරයෙන් භාවනාව වැළඳ ගන්නවා එතෙක් පිටුපානවා ප්‍රතික්ෂේප කරනවා පැත්තකට දානවා මුල්ලකට විසික් කරනවා ඒට <clears throat> වඩා බොහෝ දේ වහිනවයි කියලා හිතෙනවා. ජීවිතේ බොහෝ දේ ඉල්ලනවා. කෙලවරක් නැති දේ ජීවිතේ ඉල්ලනවා. කෙලවරක් නැති දේ අපේ ජීවිතයට දෙනවා. දෙන්න උත්සාහ කරනවා. දෙන්න බැරි වූ තැන අපි දුක් වෙනවා ලත වෙනවා. ඉල්ලූ දෙයක් සපයන්නට පිළිවන් වුණාම සතුටු වෙනවා. මොහොතකට ජීවිතය පිරුණයි කියා හිතෙනවා. ආශාවෙන් ඉතිරයක් ලැබුණහම දැක්කහම ඇහුණහම සතු වුණහම මොහොතකට ජීවිතය පිරුණයි කියා හිතෙනවා පිරුණයි කියා දැනෙනවා සියලුම ප්‍රශ්න විසඳුනා කියා හිතෙනවා කල්යාණ මිත්‍රවරුනි කී වාරයක් නම් මේ අත්දැකීම අපි ලබලා ඇත්තේ. ආයෙනම් මට කිසි දෙයක් ඕනේ නැහැ කියා කී වාරයක් නම් හිතෙන්නට ඇද්ද? මට අවශ්‍ය සියල්ල දැන් ලැබිලා තියෙනවා. මගේ ජීවිතය දැන් පරිපූර්ණයි, සම්පූර්ණයි, අංග සම්පූර්ණයි. ආයෙනම් මං කිසි දෙයක් හොයන්නේ මොනෑම දෙයක්වත් පිටපස්ස යන්නේ නැහැ. අවශ්‍ය නැහැ. හැබැයි ඒ සිතිවිල්ලයි ආයුෂය බොහොම කෙටි. හුස්මකට වැඩිය කෙටි. හුස්මක් දිගයි සිතිවිල්ල කෙටි. මේ තමයි ඇත්ත. එක හුස්මක් ඇවිත් යන කාලෙදී එකිනෙකට වෙනස් අදහස් මත ඕනෑපාකම් ඉල්ලීම් සහ ප්‍රතික්ෂේප කිරීම 10ක් 15ක් ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන්. ඇති වෙන්න නැති වෙන්න පිළිවන්. ඇති වෙනවා නැති වෙනවා. එකම එක හුස්මක් ඇතුලේ මොනතරම් ඕනෑ පාකම් ඇති වෙනවද නැති වෙනවද? ඇයි අපිට බැරි මේ ජීවිතය පුරවන්නට? ඇයි අපිට දැනෙන්නේ ජීවිතේ හැම වෙලෙම හිස් වගේ? මේ මොහොතකට පිරුණා කියන අත්දැකීමට ඇයි බැරි වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න. ඒ අත්දැකීම අපිට දෙන්න බැරි ඇයි? මෙන්න මේ මූලික ගැටලුව තමයි සංසාරික ප්‍රශ්නය. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයයි සංසාරය. අපේ සාක්කුවක් පිරෙන්න මුදල් නෝට්ටු කීයක් ඕනේද? අපේ ආමාශයේ පිරෙන්න බත් පිඟන් කීයක් ඕනේද? අපේ ගෙදර තිබෙන සීතකරණයේ පිරෙන්නට මොනතරම් එළවලු එළවලු කිලෝ කීයක්? අලුතුරු කොච්චර ඕනේද? ඇඳුම් අල්මාරියේ පිරෙන්න ඇඳුම් කොපමණ ඕනේද? හරියටම ගානටම ඉලක්කයට දශමෙට අකුරට කියන්න පිළිවන්. සීනිතයි. සීතකරණය අසීමිත නෑ. ඇඳුම් අල්මාරිය අසීමිත නෑ. කොහොම සීමිත ඉඩක් තියෙන ඇඳුම් අල්මාරිය. සාක්කුවත් සීමිතයි. මේ භෞතික ලෝකය කල්යාණ මිත්‍රවරුනි සීමිතයි. යමක් භෞතික නම් ඒට සීමා තියෙනවා. දිගඵලලක් තිබෙනවා. උසස් ගැඹුරක් තිබෙනවා. අසීමිත නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇති වෙන ඕනෑ ඒකාකම් පිළිබඳවයි. ඕනෑ එපාකම් වලට සීමාවක් නෑ. නැවතුම් පිටක් නෑ. දිගක් පළලක් උසක් ගැඹුරක් නෑ. මෙය කොහෙන් ඇති වෙනවද දන්නේ නෑ. දැක තිබෙනවාද? ඕනෑකම ඇති වෙන්නේ කොතනින්ද? ඕනෑකම උනන උල්පත කුමක්ද? අන්න ඒ උල්පත ස්වාගෙන යන ගමනකුයි භාවනාවේ කෙරෙන්නේ. අමාරුයි. උඩුගම්බලා යන ගමනක්. හැබැයි ඒ තමා එකම විසඳුම. නිවෙන සිත ආධ්‍යාත්මික හෝරාවට සහභාගී වෙන භාවනා නියෝගී කල්යාණ මිත්‍රවරුනි. මොහොතකට අවධානය යොමු කරන්න අභ්‍යන්තරයේට මේ මොහොතේ මොන විදිහේ ඕනෑකමක්ද පවතින්නේ? ඇතුලේ මොනවද ඕනේ කියන්නේ? මොනවද එපා කියන්නේ? එහොක්කන් දෙන්න ඒ ඕනේ එපාකමට ඇහෙනවද ඇතුලෙන්න අභ්‍යන්තරයෙන්ම යමක් අවශ්‍යයි කියන හඬ මට අහවල් දේ ඕනේ මේ දේ එපා මේ වැඩසටහනෙන් පවා යමක් ඉල්ලන හඬ සමහර විට මේ දේවල් නෙමෙයි ඇහෙන්නට ඕනේ ඊට වැඩිය වෙනස් දේ ගැඹුරු දේ කියන හිතයි එපා කියන හිතයි සවන් දෙන්න ඕනේ කමේ හඬට ඉල්ලන හඬට එපා කියන හඬට සමහර විට ඇහෙන්නට පිළිවන් කිසියම් දෙයක් ඉල්ලන හිත ආවල් දෙීමට ඕනේ ඒ භෞතික දෙයක් වෙන්න පිළිවන් අභෞතික මානසික යමක් විය හැකියි පුංචි විමසීමක් කරමුද මේ දෙය ඊට අපෙන් ඉල්ලන්නේ පළවෙනි වතාවට මොනම දෙයක් හරි මේ මොහොතේ හිත ඉල්ලනවා නම් මොනම දෙයක් හරි හිත එපා කියනවා නම් ඒ එපා කියන්නේ ඕ ඕනේ කියන්නේ ජීවිතේ පළවෙනි වතාවතද මීට කලින් මේක සමාන දෙයක් හිත ඕනේ කියා නැද්ද නැතිනම් එපා කියා ප්‍රතික්ෂේප කොට නැද්ද තව විදිහකට මේ මොහොතේ නැතුවම බැහැයි කියා හිතන දේ මීට කලින් අතීතයේ අපි ජීවිතයට සපයලා නැද්ද අපිට මතක් වෙයි. සිය දහස් වාරයක් හිතට අපි මේ එකම දේ යලි යලි යලි යලි අපේ ආදී තිබෙනවා. අපි එක පැත්තකින් සැපයුම් කරුවන් බව නොනවතින ඉල්ලීම් හමු වේ නොනවතින සැපයුම් කරුවන් බව නමුත් කවදාවත් පිරුණු නැති හිතක් පූර්ණත්වයටපත් නොවුණු හිතක් එක්ක අපිට අදත් පූර්ණ ප්‍රමෝදය අත්දකින්නට බැරි වෙලා තිබෙනවා එහි වරද අපිට කොතනද කියලා හොයාගන්න බැරි වෙලා තිබෙනවා. කල්‍යාණ මිත්‍රවරුනි එක රජෙක් තමන්ගේ අවසාන කාලෙදී මේ රාජධානිය තමන්ගෙන් පස්සේ බාර දෙන්නේ ওই පුතාටද හොයාගන්න පරීක්ෂණයක් කළා පුතු තුන්දෙනාට කිව්වා මා දැන් වයසයි මහලුයි ළඟදීම මිය පරලෝ යයි ඒක පෙර මේ මගේ රාජධානිය මේ වටිනා රාජධානිය බාහිර දිය යුත්තේ කාටද? ඊළඟ රජු විය යුත්තේ කවුද? ඔබ තිදෙනාගෙන් මා පුත් ඔබ තිදෙනාගෙන් ඒ තමයි කැමැති පුංචි පරීක්ෂණයක් කරන්න. මාළිගයේ තිබුණු පැත්තක තිබුණු විශාල ශාලාව. ඒ ශාලාවට එක්ක ගියා. එක්ක ගිහිල්ලා දොර ඇරලා පෙන්නවා. හරි ලස්සන දිගපළල උස ප්‍රතාපවත් ශාලාව. හිස්ම හිස් ශාලාවක්. මේ ශාලාව කවුරු හරි ඔබලාගේ තුන්දෙනාගෙන් කෙනෙක් සම්පූර්ණයෙන්ම යමකින් පුරවනවාද අන්න ඒ කෙනාට තමයි ඊළඟ රජුරුව වෙන්න පුළුවන්. ඒ කෙනා තමයි මගේ රාජධානිය පාලනය කරන්නට සුදුස්සක්. මුල්ම දවසේ දුන්න මේක එක දවසයි. මුල්ම දවසේ ලොකු පුතාට වැඩි පහල්ම ජේෂ්ඨම පුත්‍රයා. මෙයා ගමේ තියෙන රටේ තියෙන නගරේ තියෙන සියලුම පිටුරු ගෙනෑවා. අනකරා පිටුරු ගේන්න. ගෙනල්ලා උදේසිත පිටුරු වලින් මේ ශාලාව පුරවගෙන පුරවගෙන පුරවගෙන ගියා. හැබැයි දවස් ඉවර වෙනකොට සෑහෙන්න පිටුරු පිරුණා ශාලාවේ. නමුත් පුරවන්ට බැරි වුණා සම්පූර්ණයෙන් හිස් අසමත් දෙවෙනි දවසේ දෙවෙනි පුතා තියෙන තරම් දරගෙන යවා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ලේසියෙන් හොයාගන්න පුළුවන් දේ ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා පුරවෝ පිරෙව්වා පිරෙව්වා වැහෙන්ද වෙනකොට ශාලාවෙන් භාගයකට වැඩිය පිරුණා හැබැයි සම්පූර්ණයෙන් පිරුණේ නැහැ තුන්වෙනි දවසේ කනිෂ්ඨම කුමාරයා මේ ශාලාව ඇතුළට ගිහිල්ලා බලාගෙන හිටියා අර අනිත් වැඩිමහල් කුමාරවරු වගේ ඒ පෙරාගෙන මුළු නගරෙම කලබල කරලා අරගලයක් කළේ නෑ. මේ ශාලාව දිහා බලාගෙන බලාගෙන බලාගෙන හිටිය පැය ගණන් පැය ගණන් පැය ගණන්. ඉතින් අනෙක් කුමාරවරු හිතුවා මේ අපිට කරන්න බැරි නිසා අපිට බැරි වෙච්ච නිසා මේ උත්සාහය සම්පූර්ණයෙන් අතහැරලා දාලා උදේම පරාජය බාර අරගෙන ඉරමුදුන් වුණා කුමාරයා ශාලාව ඇතුලේ උඩුබැලියට හාන්සි වෙලා කල්පනා කරනවා. බලාගෙන ඉන්නවා ශාලාව දිහා. ඉර බැස යනවා. ආලෝකය අඩු වෙනවා. අඳුර වැඩි වෙනවා. පිය රජතුමා පැමිණෙන වේලාව කිට්ටු වෙනවා. පිය රජතුමා ශාලාවට ඇතුල් වෙනකොටම හිරපැස ගිහිල්ලා අන්ධකාරයත් එක්ක මේ පුංචි කුමාරයා පහනක් පත්තු කළා. පහන පත්තු කළත් එක්කම මුළු ශාලාවම ඒකාලෝක වුණා. ආලෝකයෙන් පිරුණා. ප්‍රඥා බොහෝම සතුටටපත් වුණා. ඔබට තමයි ප්‍රඥාව තිබෙන්නේ. ඔබට තමයි බුද්ධිය තියෙන්නේ. මේ කතාවේ හැටියට ඊළඟට රජ වෙලා ඒ රටේ තිබුණු බොහෝ ප්‍රශ්න විසඳලා බොහොම ශාස්ත්‍රීය ස්වයං පෝෂී සාමකාමී රටක් බවට ඒ අලුත් රජුරෝ ඒ රට පරිවර්තනය කළා කියන. කල්යාණ මිත්‍රවරුනි අපේ හිත පුරවන්න පුළුවන් නම් පුරවන්න පුළුවන් එකම එක දේ අවබෝධය පමණයි. අවබෝධය. වෙන කිසිම දෙයකින් හිත සම්පූර්ණයෙන් පිරෙන්නේ නැහැ. පූර්ණ අවබෝධය සම්පූර්ණ වටහා ගැනීම ශාලාව ආලෝකයෙන් පිරුණා හැබැයි හිස් එක පැත්තකින් හිස් අනිත් පැත්තෙන් ආලෝකයෙන් පිරීලා ඉතින් මේ දෙක එකට යයිද හිස් බවයි පූර්ණත්වයයි මේ දෙක එකට හමු වෙන එකම තැන තමා සම්පූර්ණයෙන් ආලෝකමත් වෙන තැන. මේ තමා පූර්ණතම සුසංයෝගය. සංසාරේ දාමේ දාතුර හිතට කවදාවත්ම මුණ නොගැස්සුණු ස්වභාවයන් දෙකේ එක්වීම ප්‍රඥාවයි ශූන්‍යත්වයයි හිස් හිස් කියන්නේ කිසිවක් නැහැ හැබැයි කිසිවක් නැහැ කියන්නේ ඕනෑ එපාකම් නැහැ කියන එක. ඕන එපාකම් වල සීමාව දකින අවබෝධය නිසා ඕන එපාකම් පවතින්නේ ස්වල්ප වෙලාවයි කියලා දකින ඕනෑම ඕනකමක් මට අහවල් දෙය නැතුව බෑ මේ දෙය නැතුව බෑ කියා විප්ලව කරන අරගල කරන උද්ඝෝෂණ කරන කෑමර දෙන හිත ඊළඟ මොහොතේ ඊළඟ දවසේ නෑ මට ඒ දේ එපා කියලා ඒ විදිහටම කෑ ගහනවා. මෙන්න මේ දෙබිඩි ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාව කියන්නේ. ඕනෑකමයි එපාකමයි කියන්නේ එකම කාසියක දෙපැත්තක්. ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් නොවේ. මේ දෙකම ඇති වෙන්නේ එකම උල්පතකින්. අපිට පෙනුනට මේ දෙදෙනා විරුද්ධවාදීන් කියා ඕනෙකමයි එකාකමයි නැහැ මේ හැම එකක් ඇතුළෙම තියෙන ඕනෙකම එපා වීම ඇතුළේ තියෙන ඕනෙකම ඒ නිසා හිතේ ඇතිවෙන මේ සිතිවිලි අදහස් උදහස් හරියට තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ මේවා අමතක කර දැමීම මේවා විසි කර දැමීම යටපත් කර දැමීම ඕ නොසලකා හැරීම තනෝවේ භාවනාව කියන්නේ භාවනාවේදී කෙනෙකු උත්සාහ කරනවා වෙන්න පුළුවන් සිතවිලි නැති කරන්න, මර්ධනය කරන්න, පාගලා දාන්න, හංගලා දාන්න, විසිකලන්න. ඒ කිසියම් తాවකාලික සමාධියක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රවරුනි එතන නැහැ පූර්ණ විසඳීමක් සම්පූර්ණයෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ එතන. ඒක වඩා වෙනස් ගමනකටයි භාවනාව කියන්නේ. සිතවිල්ල අඳුනගන්න. සිතවිල්ලක් අඳුනගන්න සිතවිල්ලට පූර්ණ අවධානය යොමු කරන්න ඕනේ. එයා හොරෙහින් සිතවිල්ලක් දිහා බැලුවා කියලා වපරෙහින් බලලා ආක බලාගෙන ඉඳලා සිතවිල්ල හරියට දකින්න ලැබෙන්නේ නැහැ. මූණට මූණ සිටිල්ල දිහා බලන්නේ. අපි කවදාවත් කෙලින් නොබැලූ දෙයක් තමා අපේම හිත. අපි හැම දෙයක් දිහාම කෙලින් බලලා තියෙනවා. හැමෝම දිහා අපි කෙලින් බලලා තියෙනවා. ඍජු බැල්මක් නොහෙළු එකම දේ තමා අපේ හිත. හිතට අපි ඍජු බැල්මක් යොමු කළා නෑ. විවිධ හේතු නිසා බිය නිසා වෙන්න පිළිවන් පෙනෙන්න දෙයක් නැති නිසා ඊට වඩා බලන්ට දේවල් තිබෙන නිසා හැබැයි භාවනාව අපිට ප්‍රබලව කියනවා බලන්න හිත දිහා පූර්ණ අවධානයේ හිතට යොමු කරන්න පරිපූර්ණ අවධානයේ හිතට යොමු කරන්න පූර්ණ අවබෝධය ලබා ගන්නට නම් පූර්ණ අවධානය අවශ්‍යයි. බාහිට අවධානය යොමු කළොත් යමක් අපිට තේරෙන්නේ බාහිට. ත්‍රමේ අවධානය යොමු වීමත් සමග ඒ අරමුණට ආලෝකය වැටෙන්න පටන් ගන්නවා. ඕනෑම දෙයකට අවධානය යොමු කළා බලන්න ඒ දේ පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. පැහැදිලිව ඇහෙන්නට පටන් ගන්නවා. පැහැදිලිව දැනෙන්නට පටන් ගන්නවා. බොන වතුර වීදුරුවකට වැඩි අවධානයක් යොමු කළොත් වැඩි පුර දැනේ මේ වතුර හීතල වූ උණුසුම රහ බරගතිය මේ වැඩි පුර දැනේ අවධානය යොමු නොකළොත් වතුර වීදුරුවක් බිව්වා කියන ඒ සිතිවිල්ල විතරයි ඉතිරි වෙන්නේ. අර ආහාරයකට අවධානය යොමු කළොත් වැඩිපුර ආහාරේ පාට පෙනෙයි, හැඩ පෙනෙයි, සීතල උණුසුම දැනෙයි, රළු මෘදු බව දැනෙයි. රසවල් විවිධ වෙනස් පරාසයක අත්දකින්නට ලැබෙයි. මේ තමා ධර්මතාවය. අපිට යමක් වැටහෙන්නේ අපි ඒ දෙයට යොමු කරන අවධානයේ ප්‍රමාණය මතයි. පළවෙනිම වැදගත්ම සාධකය තමා අවධානය. එනිසා අවධානයෙන් පුරවන්න. ඒ පුහුණුව තමා අපි ආනාපාන සති භාවනාවෙන් ලබන්නේ. අපි උත්සාහ කරනවා හුස්මට පූර්ණ අවධානය යොමු කරන්න. පුළුවන් තරම් අවධානය යොමු කරන්න. මේ හුස්ම කියන්නේ පේන දෙයක්වත් අල්ලගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. අපේ ජීවිතේ අපි ලං කරගන්න දේවල් අතර හිස්ම හිස් දෙයක් තමයි හුස්ම කියන්නේ. අනිත් දේවල් වලට සාපේක්ෂව හිස්ම හිස් දෙයක්. හැබැයි නැතුවම බැරි දෙයක්. එහෙම දෙයකට අපි හිත යොමු කරනවා. අපි පුහුණු කරනවා කොහොමද අවධානය පූර්ණ කරගන්නේ? පූර්ණ අවධානය කියන්නේ කුමක්ද? ආනාපාන සති භාවනාවේදී සම්පූර්ණ හුස්ම හුස්මක් ගන්න පටන් ගත්තාම දන්නවා අවධානයේ තියෙනවා නම් පූර්ණ අවධානය හුස්ම ගන්න බව දන්නවා තවත් පූර්ණ අවධානය නොකැඩී තිබෙනවා නම් ආස්වාස වෙලා ඉවරයි කියලා දන්න. ඒතර කිසියම් අවස්ථාවක ඔබට හෝ මට පිළිවන්නම් එකම එක ආස්වාසයක් හරි එකම එක ප්‍රස්වාසයක් හරි සම්පූර්ණයෙන්ම දැනගන්න. ඇතුල් වෙන්න පටන් ගන්නවා, තුල් වෙනවා, ඇතුල් වෙලා ඉවරයි. පිට වෙන්න පටන් ගන්නවා, පිට වෙනවා, පිට වෙලා ඉවරයි. අන්න පූර්ණ අවධානයෙන් යුක්ත මොහොතක් කියන්නට පිළිවන් හුස්ම ගැන. මෙන්න මෙතෙන් දෙන්නයි අපි මේ ආනාපාන සති භාවනාව කියන්නේ. මෙතනින් තමයි හරවන්නේ. මේක හන්දියක්. මේ පාරේ තව දිගට යන්න පුළුවන්. තව තව තව තව අවධානීය සිවුම් කරගෙන, දියුණු කරගෙන, මොහහත් කරගෙන ඒ ඉවරයක් නැහැ. හැබැයි ඉච්චර දුර යන්නේ අපි මෙතෙන්ට ආවහම අපිට පුළුවන් නම් හුස්ම ඇතුල් වෙනකොට දැනගන්න ඇතුල් වෙමින් තියෙනකොට දැනගන්න. ඇතුල් වෙලා ඉවර වුණාම දැනගන්න. පිට වෙනකොට දැනගන්න. පිට වෙමින් තිබෙන විට පිට වෙලා ඉවර වෙනකොට දැනගන්න. එය හොඳටම ප්‍රමාණවත් පූර්ණ අවධානයක් කියන්ට පිළිවන් විපස්සනා භාවනාවට. ඒතර මෙන්න මේ හන්දියේදී තමයි මේ සමතේ සහ විපස්සනාව දෙන්න වෙන් වෙන තැන. එතෙන් තැනකල් දෙන්නම ඉන්නේ එකපාරේ. සමතේ භාවනානුයෝගිය විපස්සනා යෝගිය මෙතෙන් තැනකල් ඉන්නේ එකම පාරේ. හැබැයි මේ හන්දියේදී මේ දෙමන් හන්දියේදී මේ දෙන්නම ඉන්නේ. මේ බෞද්ධ භාවනා ක්‍රමයේ තුල එහෙම නැත්නම් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තුල නිර්දේශ කළා තියෙන්නේ මෙන්න මෙතනින් හැරෙන්න විපස්සනා පැත්තට මේ මෙන්න මෙතෙන්ට එනකල් තමයි අවධානය පුහුණු කිරීම තියෙන්නේ. මින් එහාට අවධානය පුහුණු කිරීමක් නැහැ. දැන් හොඳයි මේ අවධානයේ ප්‍රමාණවත්. ඊට පස්සේ අවධානය යොමු කරන්න හිත දකින්න. හිතේ හැටි දකින්න. හිතේ ස්වභාවයන් දකින්න. ඉන් එහාට අපි ගියොත් සමතේ පැත්තේ හුස්ම නොදැනිය. තව තව අවධානයේ සිවුම් වෙන්න සිවුම් වෙන්න හුස්ම නොදැනී යනවා. ඒ වින්දනීය අත්දැකීමක් වෙන්න පිළිවන්. ශරීරයක් තියෙනවද නැද්ද? හිතක් තියෙනවද නැද්ද? Taman ඉන්නවද නැද්ද? වේලාව කීයද? කීයකට වාඩි උනේ? දැන් කොපමණ වේලාව ගිහිල්ලාද? මේ කිසිවක් නොදැනෙන කාලයේ අවකාශය හිත ගත පරිසරය මේ කිසිවක් නොදැනෙන බොහොම සැහැල්ලු අවකාශයකට යන්න පුළුවන්. හැබැයි අවබෝධයක් නැතිව. ඒ නිසා මේ පූර්ණ අවධානය පූර්ණ ආලෝකයේ බවට පත් කරගන්නට ඕනේ. මේ අවධානය උපයෝගී කරගන්නට ඕනේ අපේ ජීවිතය අත්දැකීම් වල සීමා හඳුනගන්නට. ප්‍රමාණයන් හඳුනගන්නට. ලැබෙන දේ නොලැබෙන දේ පැහැදිලිව හඳුනගන්නට. මොනවද අපිට දෙන්න පුළුවන් මේ සිතවිල්ලට මොනවද දෙන්න බැරි දෙන්න පුළුවන් දේවල් තියෙනවා. හැමදේම දෙන්න බෑ. කිසිම දෙයක් නෑ ලෝකේ හැමදේම දෙන්න පුළුවන්. කිසිම කෙනෙකුත් නෑ ලෝකේ හැම දෙයක්ම දෙන්න පුළුවන්. අපිටත් දැන් කිසිම කෙනෙකුට සියල්ල දෙන්න පුළුවන්. ඉතින් මේ තමයි ඇත්ත. මේ හැම දෙයකටම සීමාවක් තියෙනවා. කළ හැකි දේ සහ කළ නොහැකි දේ. ප්‍රඥාව කියන්නේ කළ හැකි දේ කළ හැකි අයුරින් තේරුම් ගැනීම කළ නොහැකි දේ කළ නොහැකි දේ විදියට දැකීම මේ දෙක වෙන් කරලා දැකීම තමයි ප්‍රඥාව කියන්නේ ඉන් එහාට තියෙන හිස් බව මේ ටික කරලා දෙන්න පුළුවන් ඉන් එහා ටික බෑ බෑ කියන්නේ හිස් මේ අවබෝධයේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ හිස් බව තමා වැඩි වැඩියෙන් දැනෙන්නේ. හිස් බව කියන්නේ මේ ඇති වෙන සිටිවිලි වල තිබෙන නිස්සාරත්වය. නිස්සාර ජීවිතේ නෙමෙයි. ජීවිතේ නිස්සාරයි කියනව නෙමෙයි. හැබැයි මේ ජීවිතයට වටිනාකමක් දෙන්න හදන සිටිවිලි මොන තරම් අරුමෝසන්ද කියන එක තියෙනවා. මේ අරුමව සංසිද්ධිවිලි වලින් ජීවිතය බේර ගන්නකොට තමයි ජීවිතයේ සැබෑ වටිනාකම දැනෙන්න පටන් ගන්නේ. යථාර්ථයේ සැබෑ වටිනාකම දුකක් නැති ස්වභාවයේ සැබෑ වටිනාකම ඒ පූර්ණ අවබෝධය වෙතට යන ගමනට වාහනය වෙන්නේ පූර්ණ අවධානය. මේ පිළිබඳ දැනුමකින් අපි දැන් ආනාපාන සති භාවනාව ටික වෙලාවක් පුහුණු වෙමු. ශරීරය සැහැල්ලුයි කොන්දරිජුයි බෙල්ලසහයි සත්‍රිජුයි ඇස් දෙක සැහැල්ලුයි මොහොන සැහැල්ලුයි උරහිස් සහ දෑ සැහැල්ලු විය. සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඉරියව්වේ තිබෙන එඩිතර බවට එමෙන්න ලිහිල් බවට ඒ අවුව කොන්ද බෙල්ල හිස රිජුයි ඒ උදව් වෙනවා හිත අවදිමත්ව සහ ප්‍රබෝධමත්ව සබා ගන්නට ඒ හා සමගම ඇස්තිකේ සිට පාදයේඟලි දක්වාම ශරීරයේ හැම මාංශ පේශියක්ම ලිහිල් සැහැල්ලු පහසුවෙන් හුස්මට එන්න යන්න පිළිවන් කොන්ද බෙල්ල හිස පිටුව තිබෙන නිසා එමෙන්න සැහැල්ලුවෙන් එන යන හුස්ම අත්දකින්නට පිළිවන්නේ ශරීරයේ ලිහිල්ව තිබෙන නිසා බලන්න කතරම් දුරට සම්පූර්ණ ආස්වාසයම සම්පූර්ණ ප්‍රස්වාසයම අත්දකින්නට පුළුවන්ද කියා නැවත නැවතත් ඉස්මේ වර්තමානයේට අවධානය කියන්නේ සිදුවෙන්නේ හුස්මත් ඇතුල් වෙන්න පටන් ගැනීම නම් ඒ වෙතට සිදුවෙන්නේ හුස්මත් ඇතුල් වීම නම් ඒ කෙරෙහි නැතිනම් සිදුවෙන්නේ ඇතුල් වන හුස්මක අවසානයේ නම් ඒ කෙරෙහි. පටන් ගන්නෙ හුස්ම පිට වෙන්න නම් සිදු වෙන්නේ හුස්ම පිටවීම නම් හුස්ම පිටවීමේ නිමාව නම් එතෙන්ට හුස්මේ වර්තමානයේට සම්පූර්ණ අවධානය යොමු කරන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ඕනෑ පාකම් පූර්ණ අවධානය නැමෙති ආලෝකය හමු වේ දිය වෙලා යයි ප්‍රශ්න දැනීම ඉතිරි වෙයි. ආස්වාසේ පටන් ගන්න බව දැනෙනවා. ආස්වාස වෙන බව දැනෙනවා. ආස්වාස වී ඉවර බව දැනෙනවා. ප්‍රශ්වාසය පටන් ගන්න බව ප්‍රශ්වාස වෙන බව ප්‍රස්වාසයත් ඉවර බවයි. සතිපට්ඨානය පූර්ණ සතිමත් බව ආස්වාදයේදී ප්‍රස්වාසයේදී sister. பெருநாள்னு ඇති වී පැවති නැති වෙන සිටිවිලි දකින්නට තරම් අවධානය පූර්ණ වන විට ඒ පූර්ණ අවධානයත් සමග එකතු වන විට ඕනි කිව්වත් මොන දේපා කීවත් යෝනෑක එපාකම් වලට වැටෙන ආධ්‍යාත්මික ආලෝකය අත්දකින්න. පූර්ණ සතිමත් බව කිසියම් දුරකට අවබෝධී ආලෝකයේ සමග එකතු වුණු සතිමත් භවයේ ආලෝකයේ සමග මුහුණු අවධානයේ ආලෝකයේ හිත ප්‍රභාමත් වුණා. එකට යොමු කරමු හිත සැහැල්ලු වන විට ඇස් දෙක කොයි වගේද ඇස් දෙක දැනෙන්නේ කොහොමද පෙනෙයිද කොහොම පෙනෙයිද ඒ ගැන විමසිල්ලෙන් සම්සුන්ව ඇසරින්න නිවෙන සිතත් සමග ඒකාත්මිකව ඔබ අප එකට එකතු වී ගොඩනැගුවේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඒ ආධ්‍යාත්මික ශක්තිය අපට පෞද්ගලිකවත් අපේ ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න උදව් වෙනවා. පොදුවේ හැමෝටම ආශිර්වාදයක් වෙනවා. අපි නැවතත් උදත් මෙල්ලම් සිටින්නේ කල්යාණ මිත්‍රවරුනි මේ නිවෙන සිට වැඩසටහන තිබුණත් නැතත් නිල්ලඹ තිබුණත් නැතත් නිල්ලඹ අපි හිටියත් නැතත් අපේම ගැලවීම වෙනුවෙන් ඉඩක් හොයාගෙන ඉඩක් ලබාගෙන අපි පුහුණු වෙයේ යෙදෙමු වෙන ගැලවීමක් නැහැ මේ නිවෙන සිත සතිපතා වැඩසටහනේ ඊළඟ වැඩසටහන 25 වෙනි ඉරිදා පැවැත්වෙන්නේ නැහැ. හේතුව 23 පසළොස්වක පොය දවස ඇසළ පොය දවස මේ පොදා වැඩසටහනක් පැවැත්වෙනවා දකින්නට ඇති දැන්වීම උදේ 8:00 සිට 11:00 45 විතර වෙනතුරු දෙවරුවේ සුපුරුදු පරිදි භාවනා දේශනේ සාධර්ම සාකච්ඡා ඉතින් 25 වෙනිදා වැඩසටහන වෙනුවට කල්‍යාණ මිත්‍රවරුනි අවකාශ තිබෙනවා නම් ඒ 23 පොය දවසේ වැඩසටහනට එකතු වෙන්න. නැවතත් මතක් කරන්නේ 25 වෙනි ඉරිදා ඊළඟ ඉරිදා නිවෙන සිත වැටසටහන පැවැත්වෙන්නේ නැති බවයි. කල්‍යාණ මිත්‍රවරුනි යලි යලිත් අපිට දැනෙනවා අපි මොනතරම් වාසනාවන්තද පුණ්‍යවන්තද කියලා. මෙපමණ විශාල කල්‍යාණ මිත්‍ර පිරිසක් සිටීම අපි හැමදෙනාටම ලොකු හයියක්. බොහෝ දිනෙකට නැති වාසනාවක් තිබුණත් නොගන්න අස්සනු නෙලා නොගන්න වාසනාවක් අපිට තියෙනවා. ඉතින් මේ වාසනාවේ මල්පල් ගැනෙන්නට ගන්නට දරදී අදින පොර දාන වල්පෙළ නෙලන විශාල පිරිසක් මේ වැඩසටහන් සියල්ල පිටපස සිටිනවා. එයන් කවදාවත් නංගන් කියන්න ඉඩ දෙන්නේ නංගන් කියා ඒ උතුම් නිස්සරණ සේවයට නිගරු කරන්නට අපි කැමති නෑ. නම් අපි හැමදෙනාගේම කෘතවේදීත්වයක් පුණ්‍යානුමෝදනාවක් මේ වැඩසටහන් මාලාව සඳහාම අන්තර්ජාල පහසුකම් සඳහා Zoom තාක්ෂණය සඳහා අනුග්‍රහය දක්වන එසේම මේ සංනිවේදන උපකරණ පරිත්‍යාග කළ මේ වැඩසටහන් දැනුම් දීම් කරන සම්බන්ධීකරණය කරන සංවිධානය කරන ඒ හැම කල්යාණ මිත්‍රෙක් සමග මේ පින අපි ආදරයෙන් බෙදා ගන්නවා කල්යාණ මිත්‍රවරුනි නැවතත් අවධාරණය කරන්නේ භාවනාව හැර වෙන ගැළපීමක් නැහැ. අපි ගැළවී අන් අයටත් ගැලවෙන්නට පුංචි අත්ලක් වෙන. සමතම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා.